දැනලා රාත්‍රියටයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද රාත්‍රී ධර්මානුශාසනාව පාත්වන දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති සහ රූගඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රීය පඬිත දර්ශන ශාස්ත්‍රීය පඬිත දර්ශන ශාස්ත්‍රපති පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාස්කාර ස්වාමීන් වහන්සේ පින්තුනි ධර්ම ශ්‍රවණයේ පෙර ඉස්තරන සහිත පන්සිල් සමාදන් වීමට අපි নমස්කාරය කියමු.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 කරන්නේ අපේ ලෝතර බුදුහාමුදුරුවෝ දඹදෙව රත්නක ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ ජේතවනාරාමයට ටිකක් දුරින් වඩා දුර නොව මුදුරු ප්‍රත්‍යන්ත ජනපදයක ආරාමයක වැඩ හිටියා හාමුදුරුවමක් ඒ හාමුදුරුව තරුණ හාමුදුරුවමක් මේ තරුණ හාමුදුරුවන්ට අපට ඉන්න දායකයෝ සදැහැතියෝ දානමාන ආදී සිල් වශයෙන් උපස්ථාන කරනවා. දවසක් Taman ඉන්න මේ කුටියට දානය කිනහලා tempat කරලා දායක මහත්තුරු ගියා. දානේ වන්දනට සූදානම් වෙලා මේ තරුණ හාමුදුරුව බැලුවා වතුර තිබුණේ නෑ කුටිය තුල. මේ නිසා කුටියෙන් නැගිටලා කුටියේ කිට්ටුව තියෙන තව ගේකට ගිහිලා වතුර ටිකක් ලබා ගන්නට. මේ ගෙදරට ගියාම ඒ ගෙදර හිටියේ තරුණ ගෑනු ළමයෙක්. ඒ ගෑනු ළමයා පාත්‍රයේ පුරවලා වතුර හාමුදුරන්ට දීලා নমස්කාර කරලා හාමුදුරුව පිටත් කළා. ඒ පිටත් වෙන වෙලාවේදී මේ ගෑනු ළමයා හාමුදුරන්ට කියනවා ස්වාමීන් වහන්සේ නැවත වතුර හරිය මොනවා හරි අවශ්‍ය වුණොත් මේ නිවසට එන්න මේ නිවස උරැදයක් තිබුණා වහන්සේට පිළි පහසුකම් අපිට අලසන්ට පුළුවනි කියලා. තරුණ භික්ෂුන් වහන්සේ ඉන්පස්සේ වතුර අවශ්‍ය වෙච්ච හැම වෙලාවකම යම් යම් දේ අවශ්‍ය වුණු හැම වෙලාවකම මේ නිවසට යනවා. මේ නිවසින් ගෑවුන් නමයා බොහෝ ප්‍රියකරව මේ හාමුදුරුවන් කෙරෙහි සරාගී සිතක් ඇතිරගත්තා. මේ නිසා මේ ගෑවුන් ළමයා හාමුදුරුව වෙන වෙලාවට හොඳට සැරසිලා හාමුදුරුව පිළි අරගෙන හොඳට සංග්‍රහ කරලා මේ විදිහෙන් වචනයන් දෙකක් ප්‍රකාශ කරලා හාමුදුරුව පිටත් කරනවා. හාමුදුරුවන් දැන් මේ ගෑවුන් ළමයා ගැන කල්පනා කරනවා. එක දවසක් හාමුදුරුවෝ පැන් ලබා ගැනීමට ආයෙත් මේ ගෙදරට පැමිණියා. එදා මේ ගෑනු ළමයා තමන්ගේ ගෙදර ඇතුලේ දානි ඔක්කොම පිළින කරලා හාමුදුරුවන්ට වැඳලා ආරාධනා කළා ගේ ඇතුලට වඩින්න අපි දානි පිළිල කරලා තියෙන්නේ කියලා. තන් වල දෙවරන් හොඳට පැන් පහසුව සලකනවා හාමුදුරුවන්ට කියනවා මේකට කියනවා මම හාමුදුරනේ අපේ ගෙදර සියලුම සැප සම්පත් වලින් පිරලායි තියෙන්නේ ජීවත් වෙන්න අවශ්‍ය කරන හැම දෙයක්ම අපේ ගෙදර තියෙනවා මිල මුදල් වලින් අඩුවක් නැහැ සංකේදී වලින් අඩුවක් නැහැ මතු කහවණු වලින් කිසි අඩුවක් නැහැ අපිට වතු පිටේ ගේදොර ඉඩකඩම් තෙත්පතු බොහෝම තියෙනවා. ඒවෙන් අපට විශාල ආදායමකුත් ලැබෙනවා. අපට මේ gedette නැත්තේ මේවා බලාගෙන රැකියාගෙන දිනු කරගෙන වැඩි දිනු කරගෙන ඉන්න පුළුවන් තරුණයෙක් පමණයි. මේ ගැන ඔබ වහන්සේ ටිකක් මෙනෙහි කරලා කල්පනා කරලා තීරණයක් ගන්නවා නම් මම හුඟා කැමතියි කියලා මේ ගෑනු ළමයා මේ හාමුදුරුවන්ට ප්‍රකාශ කළා. දැන් තරුණ හාමුදුරුවන්ට මේ කරුණ ගැන මෙනෙහි කරන්නට කියලා මේ මේ ගෑනු ළමයා කිව්වේ. දැන් මේ තරුණ හාමුදුරුවෝ ආවාසයට ඇවිදින් මේ ගැන මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියලා කියන්නේ ඉදිරිපත් වෙච්ච අරමුණ අනුව ඒ අරමුණේ ලක්ෂණ හිත හිතා ඉන්න එකක් මෙනෙහි කිරීමක්. නිතරම මේ ගෑනු ළමයා ගැනත් ගෑනු ළමයා කියපු වචන ගැනත් වතු පිටි ගැනත් ගේතොර ගැනත් කළ වර්ණා ගැන දැන් මේ හැමදෙරෝ එකින් එක එකින් එක ලක්ෂණ තමන්ගේ හිතින් මවමව ඒවා එක එක මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට මේ ගෑනු ළමයා හිතපු ආකාරය මේ ගෑනු ළමයා මුටි වලින් තමන්ට දැක්වූ ආකාරය එවගමගේ ගෑවුළමගේ ශ්‍රේෂ්ඨ කියන්නේ කතා විලාස. එවගම මේ ගෑවුළමයා ඉදිරියට පැනලා මෙපීප භාෂණය කරපු දේවල් ඒ වගේම මේ ගෑවුළමයා අස් කරකවල නේත්‍ර වක්‍ර විකාර වශයෙන් කියපු දේවල් ඒ වගේම මේ නමයා මනසින් Taman දිහා හොඳට නිරීක්ෂණය කරන බව පෙන්වමින් කියපු දේවල් සිනාවන සතුට වීම ආදී මේ සියල්ලක්ම කරුණෝ දැන් මේ හාමුදුරුවන්ගේ මනසට මෙනෙහි වෙනවා. මේවා මෙනෙහි වෙනකොට මේ අරමුණ කෙරෙහි හාමුදුරුව වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් තමන්ගේ හිතේ සමීප වීමක් සම්ක වීමක් ඇති වෙනවා. ආරම්මනාවේ මුඛ භාවෝ පච්චපට්ඨානෝ කියලා උදාරනවා මෙනෙහි කිරීමකදී සිද්ධ වෙනවා. ඒ අරමුණට තමන්ගේ සිත වැඩි වැඩියෙන් සමීප වීම. ඒ නිසා මේ ගෑනු ළමයා පිළිබඳව ගෑනු ළමයා කෙරෙහි තියෙන මානසික අරමුණට දැන් මේ හාමුදුරුව බොහෝම සමීප වෙනවා කැමති වෙනවා ලං වෙනවා ඊට පස්සේ මේ හාමුදුරුවන්ට පෑම තිස්සම මේ ගෑනු ළමයා මතක් වෙන්නේ බැලුව බැලුව පැත්තේ බැලෙන්නේ ගෑනු ළමයා ඒක හින්දා ඒ ආරම්මණය දැන් තමන්ගේ සිිතේ පදිංචි වෙනවා ඒකට කියනවා ආරම්මන පදස්ථාන කියලා හිත අරමුණක් ගැන පමණට වැඩියෙන් සිතනකොට ඒ අරමුණ තමන්ගේ හිතේ පදිංචි වුණා වගේ වෙනවා. ඒ හින්දා බලන්න බලන තැන් වල ළමයා ඉන්නවා වගේ තියෙන තත්ත්වෙටපත් වෙනවා. දැන් මේ විදිහට මේ අරමුණෙන් මේ හාමුදුරුවන්ගේ මානසිකත්වයේ මෙනෙහි කිරීම සම්පූර්ණ මේ ළමයා පිළිබඳව පැත්තකට වෙන් වෙලා ගියා. දැන් අරමුණ තමන්ගේ හිතේ පළපතියන් වුණාම ඒ අරමුණ විතරම තමන්ට පේනවා විතරක් නෙමෙයි තමනුත් ඒ අරමුණේ හැටියට ක්‍රියා කරන්න ඉක්මනවා. තමනුත් ඒ ළමයා හිනහ වෙච්ච විදිහට හිනහ වෙනවා. තමනුත් ඒ ළමයා අඩිය තියෙන විදිහට අඩිය තියෙනවා. තමනුත් ඒ ළමයා අනුකරණය කරනවා. ඒ තරමට දැන් මේ මනසින් මේ හාමුදුරුවෝ මේ ළමයා පිළිබඳව විශාල වශයෙන් මෙනෙහි කරනවා, කල්පනා කරනවා. එතකොට මේ මනස කල්පනා කිරීම නිසා මේ අරමුණ මේ හාමුදුරුවන්ගේ සිතට තුන් ආකාරයකින් තදින් ඇතුල් වෙනවා. ආරම්මන ප්‍රතිපාදක මනසිකාර වශයෙන් ඒ අරමුණ නිතරම Tamanට ප්‍රතිපාදනය වෙනවා. පෙනිපෙනී යන්න පටන් ගන්නවා. ඒක ආරම්මන ප්‍රතිපාදන මනසිකාරය. ඒ වගේම ඒ පිළිබඳව නිතරම චිත්ත වීති උපදිනවා. ඒක වීති පටිපාදන මනසිකාරය කියලා කියනවා. ඒ පිළිබඳ නොඑක් විදිහ එකක් අරමුණක් ගත්තාම ඒ අරමුණට අනුව චිත්ත වීති ගණනාවක් ඉපදී ඉපදී යනවා. ළමයාගේ රූපස්ත්‍රියාවක් පිළිබඳව අරමුණු චිත්ත වීති උපදිනවා ළමයාගේ කතා විලාසය පිළිබඳ චිත්ත වීති උපදිනවා ළමයා කියපු දේවල් පිළිබඳව චිත්ත වීති උපදිනවා ළමාගේ අනුරාගය පිළිබඳ චිත්ත වීති උපදිනවා මේ විදිහට වීති ප්‍රතිපාදන මනසිකාරයෙන් මේ භික්ෂුන් වහන්සේට දැන් අවිවේක ප්‍රත්‍යක් මනසේ ඇති වුණා ඊළඟට බරෑරුන් තත්ත්වයකටපත් වුණා ජවන ප්‍රතිපාදක මනසිකාර තත්ත්වය ඇති වුණා ජවන ප්‍රතිපාදක මානසිකාරය ඇති වුණාම තමයි ඒ ළමයා විදිහට Taman හැතිරෙන්නේ. ඒ ජවන ප්‍රතිපාදක මානසිකාරය අනුව දැන් Taman ඒ ළමයා hina වෙච්ච විදිහට hina වෙනවා. Taman ඒ ළමයා විදිහට යනවා එනවා. මේක ජවනයන් Tamanගේ సంతානයේ ප්‍රොපදිනවා. දැන් මේ හාමුදුරුවන්ට මේ ජවන උත්පත්ති නිසා මේ ළමයා අරමුණු කරගෙන කිසියම් පාපකාරී චේතනාවල් පහළ වෙනවා. ඒ නිසා දැන් මේක සරාගී සිතක් බවට පරිවර්තනය වුණා. දැන් මේ සරාගී සිතක් බවට පරිවර්තනය වෙච්ච මේ සිත දැන් බොහොම අවිවේකයි. දැන් මේ ළමයා පිළිබඳවම රාගයෙන් මත් වෙච්ච සිතක් බවට පත් වෙනවා. ඉතින් මේ මානසිකාරය මේ විදිහට දෙකින් දෙකටම ආරම්ම ප්‍රතිපාදන தත්වෙනොත් දීපි ප්‍රතිපාදන தත්වෙනොත් දවන ප්‍රතිපාදන தත්වෙනොත් අන්තර්ගත වෙලා හිට ආමතුරුන්ගේ මනස කැළඹීමටපත් වෙනකොට ඒ පිළිබඳ විවිධ විවිධ විවිධ විවිධ කල්පනාවක් ඇති වෙනවා. ඒ කල්පනාවලට කියනවා විතර්ක කියලා හිත. ඉතින් මේ විතර්කය දැන් හැමතිස්සෙම දැන් පහළ වෙන්නේ රාගය මිශ්‍රිතව. ඒක නිසා මේ විතර්කය කාම විතර්කයක්. කාමී සංකල්පනා කැමති සංකල්පනා ඇති කරගෙන දැන් මේ විතර්ක ස්වභාවයට පත් වුණා. මේ විදිහේ කාම විතර්කයෙන්ම ඉන්න මේ හාමුදුරුවන්ට දැන් හිතෙනවා මං වාගේ තව මෙහෙක් මේක දෙට්ට ආවොත් එයාටත් ඔය විදිහේ කතා කරන්නේ. ඒකෙන්ද කොහොමද මේ ළමයාට තව කෙනෙක් මේ දෙට එන එකෙන් මේ ළමයා බේරගන්නේ බලකටන්නේ මෙහෙම කෙනෙක් වෙනවා නම් ඊළඟ මට වාගේ මෙයාටත් කතා කරලා ඉන්නේද කියලා ඒක දැන් ඒ පිළිබඳවත් මෙයා විතරක ඇති කරනවා. එහෙම විතරක ඇති වෙනකොට අර තමන්ගේ අපේක්ෂාවට පටහැනි විදියට කෙනෙක් ඉදිරිපත් වෙයි කියලා හිතන තැනේදී එතෙන්ට ඇති වෙනවා තරහක්. මේ නිසා එයාට ඇති වෙනවා අර කාම විතරකේ වගේම ව්‍යාපාද විතරකේකුත්. ඒ ව්‍යාපාද විතරකේ ඇති වෙනකොට හිතනවා මම ගිහින් ওই ළමයාට බනිනවා එහෙම එකක් වුණොත් එහෙම හොඳ වෙන දෙකක් කියලා එනවා ඒ ළමයාට නැත්නම් එන මිනිහටම හොතරන් ටිකක් කියනවා කියලා හිතනවා. ඒ හිතනකොට එතන ඇති වෙනවා හිංසා කිරීමේ චේතනාව. එතකොට විහිංසා විතරකයක් ඇති වෙනවා. දැන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන මේ ත්‍රිවිධ විතරකයොත් එක්ක අරහමතුරුන්ගේ මෙනෙහි කිරීම දැන් විතරක ස්වභාවයම මේ හාමුදුරුවෝ විරාපත් වෙන තත්ත්වයටපත් වුණා. දැන් මේ හාමුදුරුවෝ අනුක්‍රමයෙන් ඒ ගැනම කල්පනා කරලා කරලා තමන්ගේ ශරීරය කුසවන තත්යකටපත් වෙනවා. මේ විදිහට තමන්ගේ ශරීරයේ මේ කුසවීමේ ලක්ෂණ පහළ වීගෙන පහළ වීගෙන එනවා. දැන් තමන්ට කෑම ගැනීමටත් දාන වැළඳීමටත් ප්‍රියකමක් නැහැ. මොකොත් බොණ්ඩ ප්‍රියකමකුත් නැහැ. නිදාගෙන කම්මැලිව කල්පනා කර කර ඉඳයි ප්‍රිය. දැන් මේ විදිහට කාලය නාස්ති කරමින් බොහොම ප්‍රමාද තත්වෙට මේ භික්ෂුව පත් වෙනවා. තරුණ භික්ෂුව මෙහෙම ටික දවසක් යනකොට හොඳටම කිට්ටු වුණා. ඒ වගේම උරේෂට මත වෙලා නහර ඉල්පිලා කෑම බීම දානමාන වඳන්න ප්‍රියක් නැහැ. එතකොට මොනම අංකයක් ගැනවත් ප්‍රියමනාපකමක් නැහැ. මේ ළමයා ගැනමයි දැන් කල්පනාව. මේ නිසා බොහොම කිට්ටු වුණා. රාගාත්මයෙන් දැවෙමින් මේ විදිහේ විශාල කෙට්ටු වීමකට පත්වලා මේ හාමුදුරුවෝ ඉන්න කාලෙදී එතෙන්ට පැමිණි ආගන්තුක වික්ෂුන් වහන්සේලා වගේක් මේ ආරාමයට පැමිණියා. මේ ආගන්තුක වික්ෂුන් වහන්සේලා මේ පැමිණලා හිට මේ වික්ෂුන් වහන්සේ කලින් හිටට වඩා හුඟක් වෙනස් නේ. දැන් අහනවා ඇයි තරුණ මහණ ඔබ මෙහෙම වැහැරිලා ඉන්නේ, කෙට්ටු වෙලා ඉන්නේ? ඒ වගේම බලන්න ඔබේ මේ මසුන් මේ හරියට බියලා ගිහින් වගේ ඇටමක් වෙලා රෙස්වල නහර ඉහිපිලා ගිහිල්ලා තියෙනවා. ඇයි මොකක්ද උඹට තියෙන කරදරේ? මොකක්ද රෝහාන්කට මේ උනේ කියලා මේ අනිත් සෙසු හාමුදුරුවෝ මේ හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනවා. එතකොට මේ කරුණ හාමුදුරුවෝ අර අනිත් ආගන්තුක හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ මට රැයට නිින්දක් නැහැ. නොඑක් නොඑක් නොඑක් අභාෂණේ කල්පනාවට එනවා. ඒවා කල්පනා කර කර එඩි වෙනකම් මම නිදි මරනවා. මට නිින්දකුත් නෑ. මට කිසිම කෑමක් රුචි නෑ. මොනම කෑමක්වත් මට කන්න හිතෙන්නේ නැහැ. කිසිම දීමක් බොන්න හිතෙන්නේ නැහැ. මේ නිසා කෑම බීම ගැනත් මගේ කිසිම ආසාවක් කැමැත්තක් නැත්තේ නැහැ. ඒ වගේම මගේ හෘදේ වස්තුව තමන් තුලින්ම මිරිකෙනවා. වගේ මට තේරෙනවා. මගේ හෘදේ වස්තුව තමන් තුලින්ම මිරික මිරික යනවා වගේ පේනවා. දැඩි උලකින් හෘදේ වස්තුව සිතුල් කරන්නා වාගේත් මට වේදනාවක් දැනෙනවා. මට මේ විදිහේ තත්ත්වයකයි මම දැන් මේ කාලය ගත කරන්නේ. ඒකයි මම මේ විදිහට වැහැරුණේ කියලා මේ හාමුදුරුවරුන්ට ප්‍රකාශ කළා. මේ හාමුදුරුවම ඇයි එහෙම වෙන්න හේතුව? දැන් මේ හාමුදුරුවෝ හේතුව කියනවා. මම මේ අපල නිවසට පැන ගේන්න ගිය තැනේ ඉඳන් මුළු කතන්දරේම කියනවා. කියලා හිට කියනවා මට මම ඒ තරුණියට ආදරේ ඒ තරුණියනකු මට දැන් ඉන්න බෑ එයාත් මට තනියෙන් හුඟක් ආදරේ. ඒ වගේම ඇය මගේම කෙනෙක්ලා මම කල්පනා කරනවා. නමුත් මට බයකුත් තියෙනවා තව කෙනෙක් අයිති කරගනීද කියලා. ඒත් එයා දැන් සමහර වෙලාවට ඉස්සර වාගෙත් නෙමෙයි ටිකක් ටිකක් වෙනස් වෙනුත් පේනවා. අනිත් අය ආපලාවටත් මම වාගෙත් මට වාගෙම කතා කරනවත් පේනවා. අන්න ඇදියා බලන හැටිත් පේනවා. ඇගේ ගෙදර මට නොකමැති අය එනවා යනවා. ඉන්නවත් තියෙනවා ඒ වගේම නොගැලපෙන මිනිස්සුවම ඒගොල්ලෝ එක්ක කතා කරනවා එපයි කිව්වට අහන්නෙත් නැහැ ඒ වගේම මම කැමති කෙනෙක් ඊගෙදර ඉන්නවනම් ඒගොල්ලෝ ගණන් ගන්නෙත් නැහැ ඒගොල්ලෝ එක්ක පිළිපොඩ කතාවක් යන්නෙත් නැහැ මේක මම ප්‍රිය කරන අයත් එයා ගණන් ගන්නෙ නැත්පත්යක් තියෙනවා මේක නිසා මට විශාල චිත්ත පීඩනයකින් තමයි මම පසු වෙන්නේ. ඒකයි මට මේ විදිහේ උනේ කියලා මේ කරුණ හාමුදුරුවෝ අර ආකාන්තක හාමුදුරුවන්ට ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කළාම ආගන්තුක හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ මේ තරුණ හාමුදුරුවෝ මහාන කරපු ගුරු හාමුදුරුවෝ ඉන්න තැනට එක්කරන ගියා මේ හාමුදුරුවෝ. තරුණ හාමුදුරුවෝ එක්කරන් ගිහිල්ලා තරුණ හාමුදුරුවන්ගේ ආචාර්ය හාමුදුරුවන්ට මේ කාරණේ කියලා හිට පැහැදිලි කරලා හිට ආචාර්ය හාමුදුරුවන්ට කිව්වා මේ තරුණ හාමුදුරුවන්ට අවවාදයක් කරලා උපදේශයක් දීලා මේ අමාරු පැත්තෙන් බේරගන්න කියලා. ඒ ආචාර්ය හාමුදුරුවෝ මේ තරුණහාමුදුරුත් එක්ක කතා කළා. කතා කළාට ආචාර්යයන් වහන්සේගේ වස්වත් පිළිගන්නේ තරමට මේ හාමුදුරුවෝ දැන් ටිකක් මුරණ්ඩු ස්වභාවයට පත් වෙලා දැන් ආචාර්යයන් වහන්සේ කල්පනා කරනවා මේක මට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මම මේ තරුණහාමුදුරුවෝ එක්ක යන්න ඕනේ බුදුහාමුදුරුවෝ ළඟට කියලා ඒ සමීපව තියෙන පැවැත්නවර ජේතවනාරාමයට මේ තරුණ වික්ෂුවක් අරගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවන් වහන්සේට ඉදිරිපත් කරලා හිට මේ වික්ෂුවට වෙලා තියෙන සත්‍යය බලන්ති කියලා බුදුහාමුදුරන්ට කියනවා. අපේ ලෝතර බුදුහාමුදුරෝ මහා කරුණා සමාපත්තියෙන් ලෝකය බලා වදාරලා අවසන් වෙච්ච වෙලාවකයි මේ ගියේ. දැන් අපේ බුදුහාමුදුරුවෝ මේ තරුණ භික්ෂුව දැකලා මේ තරුණ භික්ෂුව පිළිබඳව අපේ බුදුහාමුදුරුවෝ කතා කරන්න ප්‍රශ්න කරන්නට කලින් අර චිත්ත විචාරණ ඥානයේ මේ භික්ෂුවේ සිත මොන විදිහට පැවිද්දක් තියෙනවද කියලා බුදුහාමුදුරුවෝ හොඳට අවබෝධ කළා. ඒ වගේම මේ භික්ෂුවගේ පෙරචර්යාවල් කොහොමද මේ භික්ෂුව මීට කලින් ජීවත් වුනේ කොයි විදිහටද මේ භික්ෂුව කටයුතු කළේ කියලා පෙරචර්යාවල් දරුවා පෙරචර්යාවල් බලනකොට කුම්පේ නිවාසානසු ඥාණයෙන් පෙර ආත්ම භාව ගණනාවක් අපේ බුදුහාමුදුරුවෝ මේ භික්ෂුව පිළිබඳ බලාගෙන බලාගෙන ගියා. එහෙම බලාගෙන යනකොට අපේ බුදුහාමුදුරුවෝ දැක්කා ඉස්සර කාලේ මේ වික්ෂුව චන්ද්‍රතනුග්ගහ පඬිතුමාගෙන් පෙනී ඉඳලා හිට ගෑනු කෙනෙක් නමින් ගෑනු කෙනෙක් නිසා මරණයටපත් වුණා. ඒ මරණයටපත් වුණු ගෑනු කෙනාම තමයි මේ ආත්මෙත් මේ හම්බලා තියෙන මේ වික්ෂුවට කියලා බුදුහාමුදුරුවෝ දැක්කා. එතකොට මේ වික්ෂුවත් මේ වික්ෂුවත් රත්න අතර භවයන් ඇති වෙච්ච විශාල හිරියර කරදර ගැන අපේ බුදුහාමුදුරුවෝ දැක්කා. මේ සියල්ලක්ම බලන අවසාන වෙලා හිට මේ බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන්ට කතා කරනවා. මහණ ඔබට මේකේ දුකක් පීඩනයක් මනෝ විතරකයක් ඇති වෙලා තියෙනවා. ඒක තියෙනවායි කියලා මේ ඔබේ ආචාර්යන් වහන්සේ ප්‍රකාශ කරනවා. මොකද්ද ඔබට වෙලා තියෙන්නේ කියලා හිත දැන් අහනවා. ආනකොට මේ කර්ණ භික්ෂුව සියලුම ප්‍රවෘත්ති කිසිවක් සංගවන්නේ නැතුව ලෝතර බුදුහාමුදුරන් වහන්සේට අර ඉස්සර කියපු මුළු කතන්දරේ ඒ විදිහටම බුදුහාමුදුරන්ට පැහැදිලි කළා. දැන් බුදුහාමුදුරුව මේ භික්ෂුව දිහා බලාගෙන මහාන අකුසල විතර්කයක් සිතට ඇති වුනහම මේ අකුසල විතර්කයන් නිසා වෛවිධ්‍ය මානසික පීඩන ඇති වෙනවා. ඒ පීඩනය මේ භවයට විතරක් නෙවෙයි මතු උපදින භව භවාන්තර ගණනාවක් තිස්සේ පීඩා ලබන්නක් වෙනවා. ඔය අකුසල විපාකය අපිටත් මේ විදිහේ පීඩා ලබන්නක් වෙනවා. මේ නිසා ඔය විතරක తত্ত্বය හොඳ නෑ. ඉච්ඡා සුබදායක දෙයක් නෙවෙයි. ඔය විතරකයක් කොයි ඔබට ඇති වෙලා තියෙන එක ඒක අකුසල විතරකයක්. මහා අකුසල විතරක තුනක් තියෙනවා ප්‍රමුඛ වශයෙන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියලා හිත. මේ කාම විතරකය තව ආකාර කීපයකින් ඒක වෙනස් වී යනවා. එතකොට මේ ආකාර මේ තමන් පිළිබඳව තමන්ට ඇතිවෙන මේ විතර්ක ස්වභාවය බොහොම බරෑරුම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට මේ කාම විතර්කය සම්පූර්ණයෙන්ම ඇති වෙන්නේ මහාන කාම පටිසංයුක්ත විතර්කයක් ඇති වුණොත් විතරයි යෝහි ක්ලේශකාම සහිතෝ භුත්වා වත්තුකාමේසු පවත්තති කියලා හිට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙකුගේ සංකාමිය තුල ක්ලේශකාමයක් ඇති වුණොත් ඒ ක්ලේශකාමයට හේතුභූත වෙච්ච බහැර වස්තුකාමය ඒකට හැමතිස්සෙම ප්‍රත්‍ය වෙනවා හේතුවක් වෙනවා කාරණයක් වෙනවා මේ නිසා ඔබ කාම වස්තුවක් ඉදිරිපත් කරගෙන ඒ කාම වස්තුව නිසා ඇති කරගත්ත ක්ලේශකාමයෙන් යුක්ත වෙලා හිට ඒ කාමීය தත්ත්වයම ඔබ දැන් කාම පටිසංයුක්තව කාමයෙන් යුක්ත කෙනෙක් වෙලා හිට විතර්ක කරනවා. ඒතර ඔබේ විතර්කය දැන් හැමතිස්සම ඔබේ බුද්ධිය දැන් පවතින අර විතර්කය කාම විතර්කය තුල. මේ කාම විතර්කය තුල පවතින ඔබේ බුද්ධිය නොඑක් නොඑක් ආකාරයෙන් දැන් කාමයේ අරමුණු කෙරෙහි පවතින්නේ. මේ කාම විතරකය සමහර වෙලාවකට ඔබට ඇති වෙනවා අනවඤ්ඤප්ති පටිසංයුක්ත විතරකයේ වශයෙන්. අනවඤ්ඤප්ති පටිසංයුක්ත විතරකය කියලා කියන්නේ සත්ත කතමෝ අනවඤ්ඤප්ති පටිසංයුක්තෝ විතරකෝ ඉදේ කච්චෝ ජාතියවා ගොත්තේනවා කෝලපුත්තියේනවා වන්නපොක්කරතායවා ධනේනවා අජ්ජේනවා කම්මායතනේනවා සිප්පායතනේනවා විඥානඨානේනවා සුත්තේනවා ප්‍රතිභාවේනවා අඤ්‍යතර අඤ්‍යතරඤ්ඤ වත්තුකාවා මම්පරේ අවජානං සිප්පි යෝ තත් ගේති තත්වෝ තක්කෝ විතක්කෝ විචාරෝ සංකප්පෝ අයං උච්චති අනමඤ්ඤත්ති පටිසංයුක්තෝ විතක්කෝ කියලා හිට බුදුහාමුදුරුවෝ මේක දේශනා කරලා තියෙනවා විපංග ප්‍රකරණයේදී. මේ විපංග ප්‍රකරණයට අතුලත් කරපු විදිහට මේ හාමුදුරුවන්ට තමයි අපි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහන සමහර අය තමන්ගේ ජාතිය ගැන හිතලා, ගෝත්‍රය ගැන හිතලා, තමන් උපන්න කුල පුත්‍රභාවය ගැන හිතලා, තමන්ගේ වර්ණ සම්පත් ගැන හිතලා, තමන්ගේ ධන සම්පත් ගැන හිතලා, තමන්ගේ අධ්‍යාසවල තියෙන උපස්තම හිතලා, තමන්ගේ ක්‍රියාකාරවල තියෙන උසස්කම් ගැන හිතලා තමන් ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍රවල උපස්ථාන ගැන හිතලා තමන් ඉගෙන ගන්න විද්‍යා පීඨවල තියෙන ශ්‍රේෂ්ඨත්වය ගැන හිතලා තමන් මේ පැත්තකල් ඉගෙනලා තියෙන සුත්ත අවබෝධ කරගත්ත දේවල් ගැන හිතලා තමන් විසින් පරිශ්‍රණයක ලබාගත් ප්‍රතිබාහන ගැන කල්පනා කරලා මේ විදිහේ එකින් එක එකින් එක නොඑක් නොඑක් විදිහේ දේවල් ගැන හිතලා හිත හිතනවා මම පරි අවජානයසෝ මගේ මේ ශක්තිය තව කෙනෙක් විසින් මැද නොපවත්වා ඉතින් එතනින්ද මම ඒකට කොහොම හරි ඉදිරිපත් වෙන්න ඕන කියලා පොදන් මේ තේරම හිතාගෙන මේ ගෑනු ළමයා වෙන කෙනෙක් ඇවිල්ලා හිට පහර නොගනිත්වා කියන මේ සත්‍යයට පත් වෙලා තියෙනවා. ඒකයි දැන් මේ දෙවෙනි අනවඤ්ඤප්ති පටිසංයුක්ත විතරකසිතෙන් ඔබ දැන් දැඩි ලෙස තීරණයටපත් වෙනවා. ඒ වගේම මේ කාම විතරකේ ඇති වෙනවා මහා ලාභ සත්කාරශීලෝක පටිසංයුක්ත විතරකයක් වශයෙන්. ලාභ සත්කාර සිලෝහ කියලා කියන්නේ ලාභ සත්කාරය තමන්ට පමණක්ම ප්‍රාර්ථනා කිරීම. මේ කාන්තාවගෙන් යම් ලාභයක් ප්‍රතිලාභයක් වෙනවා නම් ඒක තමන්ට පමණක්ම වතුර දෙනවා නම් මට විතරක් කෑම දෙනවා නම් මට විතරක් සතුට වෙනවා නම් මා ඒක විතරක් මොනවා හරි දෙනවා නම් මට විතරක් කියලා හිත ලාභ සත්කාර සිලෝක පටිසංයුක්ත විතර්කේනොත් ඔබ දැන් බොහොම වෙහසීමකට පත් වෙලා ඉන්නවා. ඒක විභංග ප්‍රකරණයේ තුගන්ලා තියෙනවා තත්තකතමෝ ලාභ සක්කාර සිලෝක පටිසංයුක්තෝ විතක්කෝ ලාභ සක්කාර සිලෝකං ආරම්භ ගේහසිතෝ තක්කෝ විතක්කෝ මිච්ඡා සංකප්පෝ අයං උච්චති ලාභ සක්කාර සිලෝක පටිසංයුක්තෝ කියලා හිත මේ විදිහට නොඑක් නොඑක් මිත්‍යා සංකල්පය තියෙනවා දැන් මේ විදිහේ ලාභ ප්‍රයෝජන ඇති කරගෙන කල්පනා කරන අයට මේකන් ලාභ ලබා ගැනීම පිණිස ඔබ යම් යම් තැන්වල කතා කරනවා යම් යම් තැන්වල දේශනා කරනවා යම් යම් ක්‍රියාවල් කරනවා හැම දෙයක්ම ලාභය ආරමුණු කරගෙන කරන තත්ත්වයටපත් වෙනවා ඔය අර කාම රාගය නිසාම කාම විතරකය ඇති වෙන තවත් ක්‍රමයක් තමයි ඒක Tamanට නොදැනුවම හැමතැනකම සිද්ධ වෙනවා ඊළඟට මහාන ඔබට තවත් ඇති වෙනා තියෙනවා පරානුද්යත පටිසංයුක්ත විතර්කයක් ඒකත් කාම විතර්කයක් ඒක නිබංග ප්‍රකරණයේ උගන්වනවා තත්ත කතමා පරානුද්යතා පටසංගත්වෝ විතක්කෝ ඉදී කච්චෝ ගිහි සංකට්ඨෝ විහෙරති රාජෝහි රාජමහා මත්තේහි බ්‍රාහ්මණේ ගහපතිකේහි තිත්තේ තිත්තේ සාවතේහි ඒ කියන්නේ සමහර අය මේ ලාභ සත්කාර පරය අනුන්ට උදව් උපකාර කරන ව්‍යාජයෙන් එකතු වෙනවා දැන් මේ ගැහුම් ළමයාට උදව් උපකාර කරන ව්‍යාජයෙන් යනවා ඒ ගැහුම් ළමයා ගෙදෙට්ට ඒක හැම ළමයාට මොනවා හරි ඕනෑ කරලා කැහියක් නෑ කියලා හිතලා එයා ගිහිල්ලා දෙනවා. එහෙම නැත්නම් එයාට මොකක් හරි වැඩක් පඩක් තියෙනවා මේක කරලා දෙනවා. එතකොට ඒ විදිහට මේ ගෑනු ළමයා විතරක් නෙමෙයි ලාභ සත්කාර කියන මේ කාම ප්‍රශ්නාව නිසා රජවරුන්ටත් සමහර අය ගැතිකම් කරනවා රාජමහා මාත්‍යවරුන්ටත් ගැතිකම් කරනවා බ්‍රාහ්මණයින්ටත් ගැතිකම් කරනවා ගෘහපතියන්ටත් ගැතිකම් කරනවා අන්‍ය තීර්ථකයන්ටත් ගැතිකම් කරනවා ඒ තීර්ථ ශ්‍රාවකයන්ටත් ගැතිකම් කරනවා සහ නන්දී මේ කියන ඇත්ත එකට සතුට වෙනවා ඒගොල්ලන්ගේ සතුට තමයි සතුට වෙනවා ඒගොල්ලෝ සහ ශෝකී ඒගොල්ලන්ට ශෝකයක් ආවම පමණොත් හිම් බොරුවට ශෝක වෙනවා ඒ වගේම සුඛිතේ සුසුඛිසෝ ඒ ආයත තපවත් වෙලා හිට විනෝද වෙනකොට තමනුත් හිංගේක විනෝද වෙනවා පොඩි ගහ දුක්ඛිතේ සුදුක්ඛිතෝ තමනුත් ඒ ආය දුක්ඛිතනොත් තමනුත් හිම සතු වෙනවා uppannēsu kiccakaranīyesu අත්තනාවා යෝගං ආපජ්ජති ඒගොල්ලන්ට තියෙන කටයුතු වලට Taman දන්නේම නැතුව සම්බන්ධ වෙනවා කරලා කියලා දෙන්න. යෝ තත්ත ගේහසිතෝ තක්කෝ විතක්කෝ මිච්ඡා සංකප්පෝ අයං වචති පරානුද්යතා පටිසංයුක්තෝ විතක්කෝ මේ කියන විතර්කේනොත් එතකොට ඔබ මේ ස්ත්‍රිය නිසා ඔබේ කාලය ශ්‍රමය වෙන් කරලා තියෙනවා. මේ සියල්ලක්ම වෙන් කරන වෙන් කරන ගිහිල්ලා හිට දැන් ඔබ ඒක වෙන කෙනෙක් තනියට කියලා ව්‍යාපාදයක් ඇති වෙලා එහෙම එන අයට හිංසා කරන චේතනාවෙන් අපි හිංසා කිරීමේ චේතනාව උත් ඇති වෙලා හිට එතකොට කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක කියන මේ සියල්ලක්ම ඔබට ඇති වෙලා තියෙනවා මේ විදිහේ විතකස්ත භාවයන්ගෙන් යුක්ත වෙච්ච ඔබේ හිත දැන් සම්පූර්ණම කාමච්ඡන්දයෙන් පිරලා තියෙන්නේ ඒ කාමච්ඡන්දයෙන් පිරිච්ච හිත සම්පූර්ණ වහගෙන තියෙන ව්‍යාපාදයෙන්. ඒ ව්‍යාපාදය ඒ කාමච්ඡන්දය නිසා අපි දැන් ඇඟටත් පාන්නේ, හිතටත් පාන්නේ, සිතවලටත් පාන්නේ. ඒකෙන් තමයි දාගෙන ඉන්න හිතනවා. තීන මිද්ද වලින් ඔබ මිරිකෙනවා. ඒ වගේම ඔබ උද්දච්ච කුක්කුච්ච නිදාගෙන ඉඳද්ද එකපාරට දැස්තිලා නැගිටිනවා නැකෙන්න හිට ඒකෙන් ඉන්න පැත්තට දුවනවා එනවා ඒක හින්දා උද්දච්ච කුක්කුච්ච වලනොත් ඔබ දැන් ගැහෙනවා විචිකිච්ඡා ඔබට දැන් බුදුහාමුදුරුවෝ ගැන අස්සකයි බුදුහාමුදුරුවෝගේ ධර්මය ගැන අස්සකයි මේ නිසා ඔබ දැන් අත්වදාරුම් විචිකිච්ඡාවේ යුක්තයි. ඔබ දැන් මේ බුදුන් ගැන සැක හිතනවා, ධර්මය ගැන හිතරක හිතනවා, සංඝයා ගැන සැක හිතනවා. බුදුහාමුදුරුවෝ පනෝපමේ ශික්ෂාවල් ගැනත් ඔබ දැන් සැක හිතනවනේ. ඒවා ඔබේ අදහස් වලට විරුද්ධ නිසා ඒ වගේම පුබ්බන්ත යනස්සක හිතනවා අපරාන්තයන් ගැනස්සක හිතනවා එතකොට මෙලව පරලොව භව ගමන් පිළිබඳව ඔබ සැක හිතනවා මේ ත්‍රිපී සංස්පාද ධර්මය ගැනත් ඔබ දැන් සැක හිතනවා ඒ නිසා ඔබ දැන් විචිකිච්ඡාවෙන් සම්පූර්ණ වෙලා ඔබට මේ මහානකම අතහැරලා ගිහිගෙට යන්න දැන් හිතලා තියෙන්නේ ඒ හින්දා අපිට දැන් සිවුරු වරින්ට නේද හිතලා තියෙන්නේ කියලා ඒක අපේ බුදුහාමුදුරුවෝ මේ විශ්වගෙන් ප්‍රශ්න කරනවා. ඒක ප්‍රශ්න කරාම එහි භාග්‍යතුන් වහන්සේ මම ඔය කියන තත්ත්වයට පත් වෙලා තමයි ඉන්නේ මම දැන් මේකෙන් හොඳටම විහිසිලා ඉන්නේ කියලා මේ වික්ෂු බුදුහාමුදුරන්ට දේශනා කරනවා. එහෙම දේශනා කරාම අපේ බුදුහාමුදුරුවෝ මේ වික්ෂුවට මෙන්න මෙහෙම දේශනා කරනවා. විතක්කෝප සමේ යෝ රතෝ පසුබං භාවයති සදා සතෝ. ඒකකෝ ඥාන්තිකා හීති ඒක චෙජ්ජති මාර බන්ධනං. මහණ අසුබ භාවනාවේ යෙදෙන්න යම් කිසි කෙනෙක් අසුභ භාවනාවෙහි තමන්ගේ හිත යෙදුනොත් ඒ අසුභ භාවනාවේ යෙදිච්ච කෙනාට සෑම පිස්සෙම මේ විතරක කියන්නේ ව්‍යාපාද විතරක කාම විතරක හිංසා විතරක කියන මේ විතරක තම ක්‍රමයෙන් උපසමණය දෙවිලා යනවා සංසිඳනවා ඒකට මුල ඔබ විසින් අසුභය භාවනා කරන්න ඕනේ අසුභානුස්සතිය දෙන්න ඕනේ මේ විදිහේ අපමානුස්සති ආදී යෙදහිට ඔබ මේ විතරකය වෙනස් කරගත්තොත් අකුසල විතරක වෙනුවට කුසල විතරක ඔබේ හිතේ පහළ වෙන්න පටන් ගත්තොත් ඔබ මේ දැන් විඳින දුකෙනුත් දෙරිනව මහන මතුමත්ේ සංසාරයේ අනන්ත පරිමාණ ආත්ම ගානක් මහා නිරේයි පැතෙන්න සිද්ධ වන දේනොත් ඔබට බේරීමක් සිද්ධ වෙනවා ඉස්සර ඔබ මේ ස්ත්‍රිය නිසා මේ ස්ත්‍රියම නිසා දැන් බුදුහාරු අර පරචිත්ත විඥානයේ මුලින් දැක්ක කාරණේ කියනවා. ඉස්තර වර්ණස්නෝර හිටියා ධනුද්ධා පඬිතුමා පඬිවරේ. මෙයා පස්සිනා නුවරට ගිහිල්ලා පස්සිනා නුවර මහ පඬිවරයාගෙන් ඉගෙනගෙන ඒ මහ පඬිවරයා පැහැදිලා එයාගේ දියණිය ඔයාට කතාද පන්සලක් දුන්නා. එයාත් එක්ක ඔබ එනවා වර්ණස්නෝර බලාගෙන දැන් මේ දියණියත් අරගෙන අධ්‍යාත්මික සභාවගෙන සන්තෝෂෙන් එනවා. එන අතරමඟදී ගුරු 51 කෙනෙක් කොට කළා. ඒ වට කරපු වෙලාවේදී ඔබේ ධනු ශිල්පය දුම් වලින් විදීමේ ශිල්පය පාවිච්චි කරලා අර 50 දෙනෙක්ම විදලා විදලා විදලා හිට ඔබ මරලා දැම්මා. ඒ මරලා දැම්මම ඒ මරලා දැම්මේ මගේ මේ කාම ආසාවෙන් කාමතරකයෙන් ඉන්න මේ ස්ත්‍රිය අරගොල්ලෝ අයත් කරගන්නේ කියන ව්‍යාපාදයෙන් හා විහිංසා චේතනාවෙන් යුක්තව තීහා මරණ ගන්න. මරණ දාලා හිට එක හොර නායකයා ඉතුරු වුණා. හොර නායකයාට විදින්න ඊයක් නෑ. ඊයක් නැති වුණාම මේ තමන්ගේ භාර්යාවට කිව්වා සුන්දර කඩුව අරන් එන්න කියලා. කඩුව කොපි වෙලා තියෙන්නේ. කඩුව අරගෙන ආවිල්ලා හිට මේ පොඩ්ඩට මේ ගෑණි දැන් මේ අර පඬිතයට වඩා අර හොර දෙට්ටුවට ආසාව උපදවාගෙන දැන් හොර දෙට්ටුව හොඳයි මූට වඩා කියලා දැන් මේ ගැන කල්පනා කරනවා. ඒකින්ද කල්පනා කරන හිට මේ ගැන කරපු වැඩි කඩුව දෙන විදියට කඩුවේ කොපුව පඬිතේ අතරින් තියලා හිට කඩුව හොරාගේ අතර යන විදියට දුන්නා. එහෙම දුන්නාම හොරා කඩුව අරගෙන හිට මේ මිනිස්සුන් මරලා දැම්මා. දනුග්ගහ පඬිතයා මරලා දැම්මා. එතකොට තමන්ගේ ස්වාමියා මැරෙනවා මේ ගැන්නේ. ඊට පස්සේ මේ ගානේ අර හොරත් එක්ක අමුසමියන් වශයෙන් දැන් ජීවත් වෙවි ඉඳලා මේගොල්ලෝ යනවා යන්නට හොරාගෙනමට හොරාගෙනමට යනකොට ගඟක් තියෙනවා ඒ ගංගාවද මේ හොරා කල්පනා කරනවා මේ ගෑණි මෙච්චර ලස්සන මෙයාගේ මිනිහා මරලා හිට එක ස්නේහකින් මාකරේ අනුරාගයක් ඇති කළානේ තව මිනිහෙක් දැක්කොත් මේ ගෑණි ඒ මිනිහා කරේ අනුරාගයක් ඇති කරන මාවක් මරලා දායිනේ ඒ හින්දා මේ ගඟෙන් එහාට මේ ගෑණි ගෙනියන්න හොඳ නෑ කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා කියනවා සොඳුර මේ ගඟේ වතුර ගැඹුරුයි. මේ තියෙන රත්තරන් මුතු මණික් ආදී සියලුම දේ මම දාගෙන යන්න ඕන. ඒක දාගෙන පොදු පඳින්න එකක් නෑ. ඔපේ ඇඳගෙන ඉන්න වස්ත්‍ර ඔක්කොම මට දෙන්න කියලා ගෑණිගේ පියලම වස්ත්‍ර ආභරණ රාන්තගේ පළඳගෙන හිටපු ඔක්කොම ගලවගත්තා. ගලවලා හිටාර පොට්ටමියක් බඳගත්ත ගෑණි ඇඳගෙන හිටපු රෙද්දම. ඔට්ටුවේ බඳගෙන හිට මේ ගෑ හිට මෙකොඩ කොටේ ඉන්නේ කියලා අර මිනිහා ගඟෙන් එතර වෙලා හිට යන්න ගියා. ගඟෙන් එතර වෙලා හිට මේ පැත්තට අතවල්ලා හිට යන්න ගියා මේ හොරා. දැන් මේ ගෑණි මෙතන ඉන්නවා. දැන් වස්ත්‍රයක්වත් නැහැ. නූල් කොටක්වත් නැති වුණා. දැන් මේ ගෑණිට කරන්න කිසි දෙයක් නැහැ. කලාවට රිංගගෙන හිට කඩේ පින්බයක් කකා වෙන්නේ කලේ ඇවිදවද ඉන්නවා. කොහොම ඇවිදවද ඉන්නකොට එක උගුස්සෙක් අහතේ පියාඹනවා පියාඹනවා පියාඹනවා. නරියෙකුත් මේ ගෑණි ඉන්න පැත්තේ එහාට යනවා මෙහාට යනවා. එතකොට ඊළඟ ගංගියුරේ මාළුවෙකුත් දඟලනවා. මේ මාළුවා දඟල දඟලා දඟල දඟලා ඉන්න තැන මස්න දැන්ලා කටේ තියාගෙන මේ නරියා ඉන්නේ. මේ නරියා දැක්කම අර මාළුවා දඟලනවා යුරේ. දැකලා හිට එකපාරට මස්ත දැන් අතහැරලා මාළුව ගන්න පැන්නා ගඟට. ඒ පැන්නා දුවනකොට මාළුව දිහට පැන්නා බේරුණා. අර අහතේ හිටපු උගුස්ස වෙන්න මස්ත දැන් අරගෙන ගියා. දැන් මේ කෑයට hina ගියා නරියට වෙච්ච දෙයට. මස් කෑල්ලත් අතහැරලා හිට අන්තිමේ මාළුවෙක් ගන්න ගියාද මාළුවක් නැති වුණා මස් කෑල්ලක් නැති වුණා කියලා hina වුණා. නමනම් අරියහම මොකද ඔබ hina වෙන්නේ? ඔබට දැන් මාළුවෙක් අල්ලන්න කියලා මස් කරන්න නැතුව ගියානේ කියලා කිව්වට නරියා කියන උඹට ඔච්ච දේ තේන්නේ නැද්ද? උඹට එකෙක් ගන්න ගිහලා හිට එකෙක් අපෑන්න හිට උඹට දැන් අඳින වස්ත්‍රයක් නැතුව එහෙම තියෙන්නේ. කියලා මේ විදිහේ නින්දාවන්ට පත්කලයි කියලා හිට බුදුහාමුදුරුවෝ දැන් මේ කතන්දරෙත් කියලා මේ භික්ෂුවට කියනවා දැන් ඉතින් මහාන ඔබ විසින් කුසල විතරකයන් ඇති කරන්න ඕනේ. ඒකෙන් දස අසුභයන් කල්පනා කරන්ත ඒ දස අසුභයන් කල්පනා කරමින් ඒ දස අසුභ පිළිබඳවම මෙනෙහි කරන්ට ඒ දසඅසුබ මෙනෙහි කරන ගමන් අත්තිමස්මින් කායයාගේ දෙතිස් කුණු කොටස් ගැන හොඳට මෙනෙහි කරන්ට දෙතිස් කුණු කොටස් එක්ක මෙනෙහි කරන වාගෙම ඔබට හට ගන්න චක්කු රෝග, සෝත රෝග, දාන රෝග, ජීවා රෝග ආදී සකල විද රෝගයන් පිළිබඳව මෙහිතන්ද මේ ශරීර වලට ඇති වෙන පිත්ත සමුත්ථාන රෝග, සෙම සමුත්ථාන රෝග, වාද සමුත්ථාන රෝග, තන්නේපාතක රෝග, උත්පරිණාමජ රෝග, විතන පරිහාරජ රෝග, ඕපක්කමික ආබාධ කම්ම විපාක ආබාධ සීත ආබාධ උන්න ආබාධ විගත් ආබාධ විපාක උච්චාර පස්සාදී මේ නොඑක් තියෙන ශරීරයේ තියෙන තියෙන අපිරිදු රෝග දුර්වල තත්ත්ව සියල්ලක්ම කල්පනා කරන්න. ඒ කියලා කියනකොට එහෙම කල්පනා කරනකොට මේ භික්ෂුව ඒ මොහොතේම කල්පනා කළා. එහෙම කල්පනා කරනකොට මේ භික්ෂුවට උපන්නම් කාම විතක්කන් නාටි වාක්‍යති පජහති. තමන්ට තිබිච්ච අර කාම විතරකය ප්‍රහීන වෙන්න ප්‍රහීන වෙන්න පටන් ගත්තා. ඒවා ගැන එකින් එක එකින් එක විසඳ විසඳ බලන්න පටන් ගත්තා. එහෙම බල බලා ඉන්නකොට ඇත්ත වශයෙන්ම මේක හරි දුක්ඛයක් නේද කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මෙනෙහි වුණා. එහෙම මෙනෙහි වෙලා හිට මේ පිළිබඳව දැන් හොඳ කලකිරීමකින් යුක්තව මේ වික්ෂුව කාම විතරකයෙන් මුදුනා. කාම විතරකයෙන් සිට මිදෙනවත් එක්ක ව්‍යාපාද විතරකෙනුත් මිදෙනවා. ව්‍යාපාදන තර්කයෙන් මිදෙනවත් එක්කම විහිංසාව විතරකිනුත් මිදෙනවා. එතකොට කාම විතරකයෙන් මිදලා හිට ඇති කරගන්නේ මොකද්ද? නිෂ්කාම විතරකය. එතකොට ව්‍යාපාද විතරකයෙන් මිදලා හිට ඇති කරගන්නේ අව්‍යාපාද විතරකය. විහිංසාව විතරකයෙන් මිදලා හිට ඇති කරගන්නේ අවිහිංසාව විතරකය. ඒතර මේ විදිහේ විතරක ස්වභාවයන්ගෙන් මේ වික්ෂුව බොහොම ප්‍රහිඳු භාවයට, සම්පූර්ණ භාවයට පත් වෙනවා. මේ පස්වීම ඇති වුණාට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේ දැන් මේ භික්ෂුවේ තත්ත්වය හුඟාක්ම හොඳයි කියලා හිත දැන් භික්ෂුව ගැන වර්ණනා කරනවා. දැන් මේ භික්ෂුව නිෂ්කාම විතරකෙන් යුක්තයි, පවිවේක විතරකෙන් යුක්තයි, අලෝභ විතරකෙන් යුක්තයි, අදෝස විතරකෙන් යුක්තයි. දැන් මේ භික්ෂුවේ හිත හොඳට නිමිලා සංසුන් වෙලා තියෙන්නේ. දැන් මේ භික්ෂුව ඊළඟට බුදුහාමුදුරුවෝ භික්ෂුවට දේශනා කරනවා භික්ෂුව දැන් මේ නික්කම විතරකේ අසුභාවනාවෙන් නැති වෙනවා. අව්‍යාපාද විතරකේ ඇති වෙන්නේ මෛත්‍රී භාවනාවෙන්. අවිහිංසා විතරකේ ඇති වෙන්නේ කරුණා භාවනාවෙන්. මේ නිසා අසුභ භාවනාවේ යෙදෙන ඔබ මෛත්‍රී කරුණා කියන මේ භාවනා දෙකත් නොමව කරන්ද එහෙමකින් අපට වෙනවා හොඳ ප්‍රවේකයක්. ඒ ප්‍රවේකය තමයි සෝවාන් ප්‍රවේකය කියලා කියන්නේ. ඒතර සංයෝජනයන්ගෙනුත් මිදෙනවා. එහෙම විතරට පස්සේ යම් දවසකට රහත් වුණොත් එහෙම ඔබේ හිතේ පවතින මේ චේතනාව ධානා සමානතර සිතුවිලි වලින් පිරී ගිය ධානා සමානතර විතරකයක් වෙනවා. තමන්ගේ මාර්ගඵල ප්‍රත්‍යවේක්ෂා කිරීමේ පච්චවෙක්කන සමානතරී තර්කයක් බවටත් ඔබේ හිත පරිවර්තනය වෙනවා. අභිඥාවන් ලබාගෙන තිබෙනවා නම් ඒවා පිළිබඳ සමානතර විතරකයක් ලැබෙනවා. මාර්ග පච්ච වෙක්කන විතරකයක් ලැබෙන්නත් පුළුවන් ඔබට. නාම රූප සම්මෝහණයෙන් දුර වෙලා නාම රූපයන්ට මුලා වෙලා ආත්මිකෙන් දුර වෙලා ඔබට විද්‍යාවක් පහළ වෙනවා. එහෙනම් විද්‍යාව පහළ වීම තුළින් ඔබට සියලුම මේ සතර තියෙන බන්ධන වලින් මිදෙන්න හොඳට පුළුවන්කම තියෙනවා. මාන තථාගත බුදු වෙච්ච මමත් ඔය සියලුම විතරකයන් දුරු කරලා තියෙන්නේ. මාගාව තියෙන කේම විතරක, පරිවේක විතරක කියන මේ විතරක දෙකක් විතරයි. කේම විතරකේ හැමතිස්සෙම මම පාවිච්චි කරන්නේ මහා කරුණා සමාපත්තියේ ලෝකේ බලන වෙලාවට වර්ගයක විතර්කය සෑම තිස්සෙම කේම විතර්කයේ සෑම තිස්සෙම නිතර සමාපත්තියෙන් යුක්තම භාවිත කරන විතර්කය. කාම පරිවේක විතර්කයේ සෑම තිස්සම කරුණා සමාපත්තියෙන් යුක්තව මිනිසුන් අවිවේක ජීවිතයෙන් විවේකයට හෙවත් නිවනට පත් කරන්නට යොදන අවස්ථාවන් වලයි පාවිච්චි කරන්නේ. මේ නිසා භාගතුන් වහන්සේ දවසකට 24 කෝටි ලක්ෂ වාරයක් මේ විතර්කය පාවිච්චි කරනවා නිර්වාණය අරමුණු කරගෙන. කියලා හිට මේ භික්ෂුවට ධර්ම දේශනා කළා. එහෙම කළාම මේ භික්ෂුන් වහන්සේ සෝවාන් මාර්ග ඵලයටපත් වුණා. එහි සැලකීමකටපත් වුණා. අපි හැමදෙනාම මේ අකුසල විතරකයන්ගෙන් මිදලා කුසල විතරකයන් යෙදලා ඒ විතරකයන්ගේ මාර්ගයෙන් අපි සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් වෙන මාර්ග ඵලයන්ටපත් වෙනා හිට අපේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත් සේම විතරකයටපත් වීමට අපට හේතු වාසනා වේවායි කියලා අපි සාදරයෙන් ප්‍රාර්ථනා කරමු එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අද රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති සහ පූගඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රීය පඬිත දර්ශන ශාස්ත්‍රීය පඬිත දර්ශන ශාස්ත්‍රපති පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාස්කාර ස්වාමීන් වහන්සේ. දේශකයන්න් වහන්සේටත් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවායි අපි සියලු දෙනාම සාදුකාරයක් පවත්වා ආශිර්වාද කරමු සාදු සාදු සාදු